හැමතෙම ආමකාමී සම්සිඳුණු වදායක නැහැලු සංධ්‍යාවක් කල්‍යාණ මිත්‍රේ හිතවතුනි මේ විදස්නට විදස්නා විපස්සනා භාවනාව පිළිබඳව සාකච්ඡා කරමින් යන කුහුණු වෙමින් යන මඟ පෙන්වමින් යන ගමනේ තවත් එක් මංසන්දිය නැගැසීමක් බුදු ශක්තිමත් පමණක් ප්‍රකට වෙන, එළි වෙන විපස්සනා මාර්ගය සසුනක් තිබෙන කාලයක පමණ ගමන් කළ හැකි දුර්ලභ පුහුණුවක් මාර්ගයක් අන්තිලෝම මාර්ගයේ අවද ලෝකේ තිබුණා තිබෙනවා විදර්ශනා මාර්ගයේ පමණයි බුදු සසුනකදී න එලිපෙහෙලි වෙන්නේ හොඳින් ජීවත් වෙන ක්‍රමය සමන්තානුන්ට කරදරයක් නැතිව කටයුතු කරන ආකාරය සතුටින් ජීවත් වෙන ක්‍රමය මරණින් මතු සුගතිගාමී වන මාර්ගය මරණින් මතු ආම ලෝකේ එහාට යන මාර්ග මේවා අවිවැඩි වශයෙන් බුදු සසුනක් පිළිගුණක් නැතත් මිනිසුන් දැනගෙන හිටියා මේ මාර්ගවල ගමන් කරා බුදු සසුනටදී ඒ පාරවල් වැහෙන්නේ නැහැ. මෙලව දිනු වෙන මාර්ගෙ මෙලව සතුටින් ඉන්න ක්‍රම Tamanට පෞලයන්ට යහපතක් වන ආකාරයට ජීවත් වෙන ක්‍රම Tamanට ගමටත් රටට ලෝකේට අර්ථයක් වන ආකාරයට කටයුතු කරන ආකාර දැනසිල්ලේ ලෝකයෙන් සමුගන්න විදිහ මේ ලෝකයෙන් සමුගත්තාම කොහොමද නැවත මේ ලෝකයට මෙන්නේ එහෙම නැත්නම් ඊට වඩා සුගති ලෝකවලට යන්නේ කොහොමද මේ තියෙන අඩදම්බර නැති ලෝකයකට යන්නේ කොහොමද? මේ ක්‍රම බුදුසසුනක් ආවා කියා අතුරුදහන් වෙන්නේ නැහැ. වඩාත් පැහැදිලි වෙනවා. මේ හැම මාර්ගයක්ම බුද්ධ ශාසනයකදී හොඳට එළිහෙලි වෙනවා. වෙන අවරදාකටවත් වඩා. ඒ අතරම එතෙක් වැසී තිබුණු අලුත් කාර්යකුත් විවෘත වෙනවා. ඒ තමා මේ සියල්ලෙන්ම ඉතර වෙන මාර්ගය. මේ සියල්ලටම සමුගන්නා ක්‍රමය. සමු දෙන ක්‍රමය. ඒ ඒ පාර ඇරිලා තිබෙන්නේ බුද්ධ ශාස්ත්‍රයක් තිබෙන කාලේ පමණයි. අවදිකින්කට කියනවා නම් මේ පාර යම් තාක්කල් ඇලී තිබෙනවාද එතෙක් බුදු සසුන තිබෙනවා කියන්න පුළුවන්. බුදු සසුන කියලා කියන්න පුළුවන්නේ විපස්සනාව කරන්න පුළුවන් කාලයකට. දැන් මේ තමයි බුද්ධ ශාසනය තිබෙනවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් හොඳම සාධකය. වෙනත් ඔය බෞද්ධ පොඩි තියනවද ධර්ම ශක්තිය තියනවද ස්තූප තිබෙනවද ගොඩනැගිලි තිබෙනවද ඒවට නොවේ ඒවා තියෙන්න පුළුවන් නමුත් විපස්සනා මාර්ගය කියන්නේ නැති අහන්නේ නැති ඒ ගැන සාකච්ඡා කරන්නේ නැති මෙනෙහි කරන්නේ නැති පුහුණු කරන්නේ නැති නම් බුදුසසුන තිබෙනවා කියන්න බෑ දෝත්පාද කාලයක් කියන්න බෑ මේ දෙක එකයි පැහැදිලිව අප තේරුම් ගත යුතු කාරණේ තමා බුදුසසුනයි නැතිනම් බුද්ධෝත්පාද කාලයයි විපස්සනා මාර්ගයයි කියන්නේ එකක් තියෙනකොට අනිත් කාරණිය ප්‍රකට වෙනවා එකක් නැති වෙනකොට ඊළඟ අංශෙ නැති වෙලා යනවා බුදු දර්ශනක් තිබෙනවා විපස්සනාවක් නෑ විපස්සනා මාර්ගයේ තිබෙනවා බුදු දර්ශනක් නෑ එහෙම කියන්නේ මේ දෙක එකයි පැහැදිලිව තේරුම් ගන්න මේ දෙකම එකයි අනිත් පාරවල් බුදුරජාණන් වහන්සේ වෙන කිසිම ශාස්ත්‍රවරයෙකුට වඩා පැහැදිලිව බොහොම පැහැදිලිව ඍජුව එලිපෙලි කළා හැම පාරක්ම. නිරේට යන පාර පවා හරියට පැහැදිලිව කිව්වා. මේ කියොත් නිරේට තමයි යන්නේ ওই පාරේ කියලා. ඉන්න තැනින් පල්ලහැට වැටෙන පාර, දිරිහෙන පාර ඒක උඩට එන පාරක් කියනවා. මේකක් උන්වහන්සේ දේශනා කළා. එහෙම සියලුම මාර්ග පිළිබඳ පැහැදිලිව, નિરાවුල්ව දේශනා කරන්න පුළුවන්නේ සර්වඥයන් වහන්සේ නමකට පමණයි. හැබැයි ඒ විතරක් නෙවෙයි මේ විපස්සනාවත් වෙන කිසිම ශාස්ත්‍රවරයෙකුට විපස්සනාව මේ විදිහට පැහැදිලිව විස්තර කරන්න දේශනා කරන්න බෑ කරනවා නම් මේ අවබෝධයෙන් දේශනා කරනවා නම් කාගෙන්වත් අහන්න නැතුව පොතකින් නැතුව ඒ සම්මා සම්බුදුන් වහන්සේ නම පමණයි. ඉතින් මේ කාරණේ මේ මුලින්ම අවධාරණය කරන්නේ මේ විදසුනට නිදසුනක් පරිස්ථානයේදී අද මේ තියෙන දුර්ලභ අවස්ථාව තේරුම් ගන්න. මේ කාලෙදි පමණයි විපස්සනාව වළංගු වෙන්නේ. විපස්සනාව කියන ආසියේ වළංගු භාවයේ තියෙන්නේ මේ කාලෙදි පමණයි. ඉන්පසු හොයාගන්නවත් නැති වෙනවා. අනිත් ඒවා ඉතිරි වෙයි. අනිත් හැම දෙයක්ම ඉතිරි වෙයි. නැති වෙන්නේ විපස්සනාව පමණයි. ඉතින් මේ අවදත් ලෝකේ තියෙන තිබුණු දේවල් වලට මේ බුදු සසුනක් තිබෙන බුද්ධෝත්පාද කාලයක ජීවිතේ ගෙවලා දාලා නැවත අමු වෙයිද නැද්ද නැවත මුණ ගැහෙයිද නැද්ද කියන්න බැරි විපස්සනාව පරිදාන වදන්නේ ඒ මහා අවාසනාවක් අපරාධයක් පමණක් නොවේ සූදුවක්. සූදුවක් කියන්නේ දිනන්ට තියෙන අවස්ථා බොහොම අඩුයි සූදුවක්. සම්භාවිතාවේ තාම අඩුයි දිනන්ට. නැවත විපස්සනාවක් කරන්ට කාලයක් ලැබෙයි. පුළුවන් වෙයි. අහකට පුළුවන් වෙයි. හිතේ එය සූදුවක් වගේ වලපෙන්න තියෙන අවස්ථා තමා වැඩි. ප්‍රශ්නාවෙන් සරලවම කරන්නේ අවබෝධය. අවබෝධ කරගැනීම. මොනවා පිළිබඳවද අවබෝධ කරගන්නේ? හිත පිළිබඳව. දෙහිම කියවහම දෙන්න පුළුවන් නෑ සියල්ල පිළිබඳව තමා විපස්සනාවෙන් අවබෝධ කරගන්නේ මේ ශරීරය පිළිබඳ සිතිවිලි පිළිබඳ ලෝකයේ පිළිබඳ ඔය එහෙම බෙදන්න පුළුවන් නමුත් ඇත්තටම බැලුවොත් විපස්සනාව කෙලින්ම හිත පිළිබඳව තමා අවධානය යොමු කරන්නේ. මක්නිසාද මේ ශරීරය කියන්නේ හිතේ හදාගත්ත චිත්‍රයක්. එහෙම කියවහම නෑ මේ ශරීරයක් තියෙනවා අපි නිදාගත්තාම තියෙනවා මේකට බරක් තියෙනවා උසක් තියෙනවා දිගක් තියෙනවා පළලක් තිබෙනවා ඒ කතාව ඔක්කොම ඇත්ත මෙතන වැදගත් කාරණේ තමා ශරීරය කියන්නේ ප්‍රශ්නයක් නෙවෙයි එළියට හැදෙනවා විපස්සනා කරන්නේ මේ ශරීරයේ පෙළට හැදෙනවා කියන එක අවබෝධ කරගන්න නොවේනේ. ඒක ඒ නොදන්න කෙනෙක් නැහැ නේද හැදෙන බව. ශරීරයේ වයසට යන බව පස්සනා කරන්න අවශ්‍ය නැහැ. ශරීරය වයසට යන බව තේරුම් ගන්න. ශරීරයේ දවසක මියයි. ඒ බවත් සාමාන්‍ය දැනුමක් විදිහට තිබෙනවනේ ඒ තේරුම් ගත්තත් සම්පූර්ණ විපස්සනාවක් කරන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ මේ ශරීරයේ පිළිබඳව හිත වැරදි චිත්‍රයක් තමයි ඇදගෙන තිබෙන්නේ. වැරදි චිත්‍රයක්. අන්න ඒ වැරදි චිත්‍රය ඒ ඇඳගෙන තිබෙන චිත්‍රය වැරදි චිත්‍රයක් බව වැටහෙන්න විපස්සනාවෙන්. ශරීරයේ වැරද්දක් නෙමෙයි විපස්සනා වෙදි පේන්නේ. ශරීරේ මොනවත් අපිට කිව්වේ නෑනේ. මම මෙහෙමයි අර එමයි ලස්සනයි සුදුයි. නෑ හිත හිත මේ ශරීරය ගැන හිතාගෙන ඉන්න ආකාර ටිකක් තිබෙනවා. ඒ හිත ඇඳගෙන තිබෙන චිත්‍රයක් තිබෙනවා ශරීරය ගැන. ඒ චිත්‍රයේ හිත ඇඳගෙන තිබෙන්නේ ශරීරයෙන් අහලා නෙවෙයි. ඔබේ හැටි කොහොමද? කියා ශරීරයෙන් අහලා විමසලා ඔයලා බලලා ඇඳගත්ත චිත්‍රයක් නොවේ. හිතුව මතේ ඇඳ චිත්‍රයක්. මෙයා මෙහිමයි කියලා හිතෙන හිතෙන විදිහට හිත ශරීරය පිළිබඳ චිත්‍රයක් ඇඳගෙන ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ වැරදි චිත්තය ගැනයි. ශරීරේ නෙමෙයි ප්‍රශ්නේ. ශරීරේ තියෙන ප්‍රශ්න තියෙනවා විපස්සනා කළත් නැත්නම් ඒ ප්‍රශ්න කොහොමද තිබෙනවා? විපස්සනා කළා කියලා ඒ ප්‍රශ්න නැති වෙන්නේ නැහැ. ශරීරේ තියෙන ප්‍රශ්න ටික. ඒ ප්‍රශ්නවල නෙමෙයි කාරණිය හේතුව තියෙන්නේ. මෙතන වැදගත් වෙන්නේ හිත හිතුමතේ හොයන්න බලන්නේ නැතිව ශරීරය ගැන ඇඳගෙන තිබෙන මනෝ නිර්මාණය. එහෙම මෙයා ඉඳී හිත බලාපොරොත්තු වෙනවා Taman ඇඳගත් චිත්‍රයට අනුව ශරීරය ඉඳී කියන. ඒකම සිතිවිල්ලක් හිතේ පහළ වී තිබෙන්නේ තවත් මූලික සිතිවිල්ලක් නිසා කුමක්ද ඒ සිතිවිල්ල හිත හිතාගෙන ඉන්නවා මේ ශරීරය Tamange කියා ආගෙද හිතේ ඒ සිතිවිල්ලක් මගේ කියන්නේ ඒ හිත හිතාගෙන ඉන්නවා මේ ශරීරේ තමන්ගේ කියලා. මගේ කියලා. හිත තමයි ශරීරයේ අයිතිකරු කියලා හිත කල්පනා කරනවා. වෙන කවුරුවත් නොවේ. හිතයි තමන් විසින්ම මේ ශරීරයේ හිමිකරු බවට අත්පති වෙන්නේ. එයත් ඔයා බලා නොවේ. මෙයාට ඇත්තටම අයිතිකාරයෙක් ඉන්නවද? අස්වාමිකද අස්වාමිකද මට අයිති කරගන්න පුළුවන්ද? මම අයිති කරගන්නවට මෙයා කැමතිද? මම මේ ශරීරය අයිති කරගත්තොත් මට ලැබෙන වගකීම් මොනවද? මා කලේ යුත්තේ මොනවද? එයින් මට ලැබෙන වරප්‍රසාද මොනවද? මේ එකක් ගැනවත් අක්ෂේරු නොකර නිකන් සිටිවිල්ලක් ඇති කරගෙන තිබෙනවා Tamange කියලා. මගේ. ඉතින් මගේ නිසා මා ඇඳගත් චිත්‍රයට අනුව ශරීරය පවතින්නට මගේ නිසා මා ඇඳගත් චිත්‍රයට අනුව ශරීරය පවතින. හිතවතුනි ශරීරය ගැන පමණක් නොවේ හිත හැම දෙයක් ගැනම හැම දෙයක් ගැනම ආ හැම කෙනෙකු ගැනම චිත්‍ර ඇඳගෙන තිබෙනවා හිතේ හිත නැමැති කැන්වසේ හිත නැමැති චිත්‍ර ශිල්පියා හිත නැමැති පැන්සලේ ඇඳගත්ත චිත්‍රයක් තමා ලෝකේ කියන්නේ. ලෝකය. යහළුවන් කියන්නේ. ඉහෙලියන් කියන්නේ. හිතවතුන් හිතවතියන් කියන්නේ. මේ හැම දෙයක්ම හැම කෙනෙක්. ඉතින් මේ එහෙම හිත ශරීරය ගැනයි ලෝකය ගැනයි චිත්‍ර ඇඳගෙන තිබෙන බව විපස්සනාවේදී පමණයි වැටහෙන්නේ. කය කියන්නේ හිතේ පහළ වුණු සිතිවිලි. කය කියලා අපි කියන්නේ හිතේ පහළ වුණු සිතිවිල්ල. කය පිළිබඳ අපි සතුටු වෙනවා නම් ඒ සතුටු වෙන්නේ අර හිතේ පහළ වුණු සිතිවිල්ල. කය පිළිබඳව අපි ආඩම්බර වෙනවා නම් ඒ ආඩම්බර වෙන්නේ හිත ලස්සන චිත්‍රයක් කය පිළිබඳව ඇඳගෙන තිබෙනවා නම් ලස්සන සිත්කලු සිතුවමක් නම් හිත කය පිළිබඳව ඉඳගෙන තිබෙන්නේ එහෙමනම් අන්න සතුටුයි ඒ චිත්‍රයට අනුව කය තියෙනවා කියලා හිතාගෙන ඉන්න තාක්කල් ඒ සතුටින් ඉන්න පුළුවන්. හැබැයි කිසියම් දවසක හිතට හිතුණා මට ඕන විදියට නෙමෙයි මෙයා දැන් කටයුතු කරන්නේ. අන්න එතනදී ඒ සිතුවම ඇඳගත් හිත අසහනයටපත් වෙන කවුරුවත් නොවේ අසහනයටපත් වෙන්නේ චිත්‍රය ඇඳගෙන ඒ ඇඳගත් චිත්‍රයට අනුවම මේ ශරීරය ටිකටම තියේ කියලා බලාපොරොත්තු වුණු ඉතයි. මෙතනදී මේ චිත්‍රවලට තම සංඛාර කියා කියන්නේ. සංඛාරය සංඛාර කියන වචනේ මලල් වචනයක් මලල් කියන්නේ බොහෝ කාරණාවලට මේ තනි වචනේ භාවිතා කරනවා එක අර්ථයක් තමයි හිත ඇඳගත් චිත්ත හිත හදාගත් රූප ප්‍රතිරූප එතනදී විපස්සනාව කියනවා සියල්ල හිත හදාගත්ත ප්‍රතිරූප පමණයි. හැම දෙයක්ම හැම කෙනෙක් හිත Tamange හිතේ ඇඳගත් සිතුවමක් පමණයි. චිත්‍රයක් පමණයි. හිතට පුළුවන් නම් කවුරුන් ගැන හරි ලස්සන චිත්‍රයක් මනස්කාන්ත සිතුවමක් දර්ශනීය චිත්‍රයක් ඇඳගන්න හිතට හරිය සතුටු. හිත සතුටු අර බාහිර ඉන්න කෙනා ගැන නොවේ. ඒ කෙනා ගැන Tamanta ලස්සන චිත්‍රයක් ඇඳගන්න පුළුවන් වීම. හැබැයි හිත දන්නේ නැහැ මේ සතුටු වෙන්නේ ඡායාවකට බව. ඇත්තම කෙනෙකුට නෙවෙයි මේ සතුටු වෙන්නේ. තමන්ම මවාගත්ත සිතුවමකට. හිතට බැරි නම් එහෙම නැතිනම් හිත මොන හේතුවක් නිසා හෝ ඇඳගන්නේ අවලස්සන චිත්‍රයක් නම් හිතට දුකයි. සරලව සතුටයි අසතුටයි ඇති වෙන්නේ Tamangeම නිර්මාණවලට. ඉතින් එතනදී කෙනෙකුට කියන්න පුළුවන් හිතෙන්ටත් පුළුවන් හිතට සතුට වෙන්න නම් ඕනේ. ඇයි බැරි? ලස්සන චිත්‍ර පමණක් ඇඳගෙන සතුට වෙන්න. දැන් Taman නම් නිර්මාණය කරන්නේ චිත්‍ර. ඉතින් Tamanට පුළුවන් මේ Taman සතුට වෙන චිත්‍ර පමණක් නිර්මාණය කරලා සතුටින් ඉන්න. ඇයි අවරස්සන චිත්‍රාන්දින්නේ? ඇයි ඇත චිත්‍රාන්දින්නේ? ඇයි අබ්බකාත රූප නිර්මාණය කරන්නේ? අන්න එතන තමයි ප්‍රශ්නේ. මේක කලබලෙන් කරන්නේ. අටිමුඩිය කරන්නේ. හිත ළඟ තියෙන අච්චු දෙක තුනයි. ඉතින් මේ අච්චු දෙක තුනට හැම දෙයක්ම දාන්න. ඒ දානකොට කලබලෙන් දානකොට ඇදෙන්නේ Tamanට ඕනේ දේ නොවේ. Tamanට ඕනේ දේ නෙමෙයි ඇදෙන්නේ කලබලෙන් නැත්නම්. ඉතින් කලබලෙන් ඇඳලා ඇඳිච්ච චිත්තේ හොඳ නම් ඒකට කැමති වෙනවා, ඕනේ වෙනවා, ලං කරගන්නවා, තියාගන්න හදනවා. හැබැයි මේ ඇඳුණු චිත්තේ ඇතනම් අහක බලනවා, නොබලින් හදනවා, විසික් කරන්න හදනවා, ඈත් කරන්න හදනවා, ඉවත් වෙන්න උත්සාහ කරනවා. හිත ගන්නෙ නෑ නමුත් මේ ලම් වෙන්න හදන්නේ තමන්ගෙම සිතිවිල්ලකටයි ඈත් වෙන්න හදන්නේ තමන්ගෙම සිතිවිල්ලකිනුයි. ඒ ගැන හිතට නෑ අවබෝධයක්. ඒක බැරි දෙයක් කියන්නේ. බැරි ඒ නිසායි කිසිම දෙයකට ලං වෙන්න බැරි. ඇයි? ඒ වගේම කිසිම දෙයකින් දුරස් වෙන්නත් බැරි ඒ. බැරි වෙන කිසිම හේතුවක් නිසා නොවේ මේ ලං වෙන්න හදන්නේ තමන්ගෙම සිතිවිල්ලකට ඈත් වෙන්න හදන්නේ තමන්ගෙම සිතිවිල්ලකින්. මේ කරගන්න බෑ. වෙන්නේ නෑ. හැමදේම හිත උත්සාහ කරනවා ලං වෙන්න, ලං වෙන්න, ලං වෙන්න. කොපමණ උත්සාහ කළත් හිත සමහර විට හිතනවා මම ලං වෙලා ඉන්නේ මම ලං කරගත්තා ඒ සිතිවිල්ලක් පමණයි. සිතිවිල්ලක් පමණයි හිතට බෑ කිසි දෙයක් අල්ලගන්න. සිතිවිලි අර වෙන කිසිම දෙයක් හිතට අල්ලගන්න බෑ. මේ භෞතික කිසිම දෙයක් හිතට අහු වෙන්නේ නැහැ. හිතට අහු වෙන එකම දේ සිතිවිල්ල. හිත ඒ නිසා යම් තාක් දේවල් අල්ලගෙන තියෙනවද යම්තා පුද්ගලයන්ව අයිති කරගෙන තියෙනවද? ඒ අයිති කරගෙන තියෙන්නේ දේවල්වත් පුද්ගලයන්වත් නොවේ. ඒ පිළිබඳ තමන්ගෙම සිතිවිල්ල. ඒ සිතිවිල්ල මොහොතකට තියෙන සිත. දිගටම තියෙන්නේ. දිගටම කිසිම කෙනෙක් ගැන හිතින් තත්ත්වයක් ආවා. මොනම දෙයක් ගැනවත් කිසිම හිතකට බෑ හැම මොහොතකම හිතේ ඒ නිසා මේ කිසිවක් දිගටම පවතින්නේ නැහැ දිගටම පවතින්නේ නැහැ කියන්නේ භෞතික වශයෙන් දේවල් උපදින මැරෙන නිසා නොවේ ඒ කියන්නේ දිගටම හිතට හිතේ තියෙන්න බෑ මොනතරම් වේගයෙන් සිටිවිලි එනවද පවතිනවද නැති වෙනවද මොනතරම් සුළු කාලයක්ද සිටිවිල්ල හිතේ පවතින්නේ අන්න ඒ සුළු කාලයේ තමා හිතට පුළුවන්නේ ඕනෑම දෙයක් එක් ළඟට සමීප වෙන්න. අන්නේ කුංචිම කුංචි කාලේ. ඉතින් කල්යාණ මිත්‍රයෙනි මේ විදිහට හිත තමන්ම හදාගත්ත උගුලක තමන්ම ඉර වෙලා ඉන්නේ. ඒ උගුලට තමන්ම අහුවෙලා. නමුත් දන්නේ නැහැ මේ තමන්ගෙම උගුලක් කියලා. නොදන්නකම නිසා ලෝකේම අල්ලාගත්තා, ලෝකේම අයිති කරගත්තා කියා හිත ආඩම්බරයට පත් මේ ආඩම්බරයේ සහ මානිය විපස්සනා වෙදි පේනවා බොරුවක් බව. ඔහු මානියක් තිබෙන්නේ නැත්නම් මානියක් නොවේ. ඇත්තටම නම් අයිති කරගෙන තිබෙන්නේ මොහතකට සිටිවිල්ල. මොහතකට. ඊළඟ මොහොතේ වෙන දෙයක් ගැන හිතෙන්නේ. ඊළඟ මොහොතේ තවත් දෙයක් ගැන. ඉතින් මේ නිසා හැම දෙයක්ම පවතින්නේ මොහොතයි. මේ හැම දෙයක්ම පවතින්නේ මොහොතයි කියලා කියනකොට අපි උත්සාහ කරනවා මේ භෞතික ලෝකයේ භෞතික දේවල් පවතින්නේ මොහොතයි කියලා ඔප්පු කරගන්න. විද්‍යාව අරගෙන කුඩා මිනුම් අරගෙන මේ භෞතික රූප කඩලා කඩලා කඩලා අන්තිම අංශුවට ගෙනල්ලා මේවා පවතින්නේ ක්ෂණයයි ශනේන් ශනේන් මේවා ඉලෙක්ට්‍රෝන පරමාණු වෙනස් වෙනවා වෙනස් වෙනවා කිය ඔප්පු කරන්න හදනවා. ඉතින් ඔප්පු කරන්න පුළුවන් විද්‍යාවෙන්. මොනවද ඔප්පු කරන්න බැරි? එහෙම ඔප්පු කරන්න පුළුවන් නම් විපස්සනාවක් මොකද? ඒ කාරණේ විද්‍යාවට බාර දෙන්න පුළුවන් මේ පරියන්කගත වෙලා ඇස් වහගෙන බුද්ධ ශාසනයකදී පමණක් කලේ හැකි විපස්සනාවක් කරන්න අවශ්‍ය නැහැ මේ විද්‍යාව තියෙන ඕනෑම කාලෙක මේ ඇත්ත තේරෙනවා. මේ විද්‍යාවටත් නොතේරෙන විද්‍යාව උනන්දු නොවන ඇත්ත කුමක්ද මේ හැම දෙයක්ම හිතට සිටිවිල්ලක් පමණයි. හරියට හැම දෙයක්ම ඇහැට රූපයක් පමණයි. ඇහෙන් ඇහුවොත් ලෝකය කියන්නේ කුමක්ද? ඇහැ මොකද්ද දෙන උත්තරේ? රූප පමණයි. ඉන් එහා දෙයක් ඇහැට අන්නේ. හොඳට ඇහෙන් අහලා බලන්න ඔබ දන්නා ලෝකේ කුමක්. ඔබ අත්දකින ලෝකේ කුමක්ද? ඔබේ ලෝකේ කුමක්ද? ලෝකය ඔබට මොන වගේ දෙයක්ද? ඇහැ වෙන කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. ඇහැට බෑ වෙන කිසිම පිළිතුරක් දෙන්න. ඇහැ අවංකයි ඇත්ත කියන්නේ Taman දන්නේ ඇත්ත මොකද්ද? මට නම් ලෝකයේ රූප ගොඩක් පමණයි. රූප ගොඩක් පමණයි. ආයත්තද හොඳයි. අපි කනෙනුත් තහන. හිතවත් කන මට කියන්න ඔබට සාපේක්ෂව ලෝකේ කුමක්ද? අපි කවදාවත් අහන්නේ නැහැ නේ අනික් කන හරහා තමයි මෙහෙම දෙයක් අහන්නේ. හැබැයි අපි කනින් ප්‍රශ්න කරන්නේ අන්න විපස්සනාව කනින් ප්‍රශ්න කනින් අල්ලන ප්‍රශ්න. ඔබේ පිළිතුර මොකක්ද? ඔබට ලෝකේ කුමක්ද? නැහැ කියනවා Tamanට නම් ලෝකේ රූප පමණයි. වෙන කිසි එකක් නෑ ලෝකේ. ඉතින් කන මොකක්ද කියන්නේ? කනත් ඇත්ත තමයි. අන කියනවා දැන් මගේ ළඟ ඉන්නේ නැහැ. ඒ නිසා එයා කියන හරිමත් බෑ එයාට විස්තර වෙන්න. නෑ. අන කියන්නේ රූප කියලා දෙයක් මන් දන්නේ. ඒක කොහෙන්ද තියෙන්නේ? මට නම් කවදාවත් එහෙම එකක් ඇහිලා නැහැ. මට නම් ලෝකයේ ශබ්ද ගොඩක් පමණයි. ශබ්ද ගොඩක් පමණයි. වෙන ලෝකයක් මට නෑ. ඔය ඇහැ කියන රූප කියන එක මම දන්නේ නැහැ. ඒක තියෙනවද නැද්ද කියන්නේ මට බෑ. තියෙනවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. මොකද මට එහෙම දෙයක් ඇහිලා නෑ කවදාවත්. ඉතින් එතින්දී ඇහැ ඇහෙන් ඇහුවොත් මේ කන මෙහෙම කියනවා. ලෝකේ කියන්නේ ශබ්ද ගොඩක් පමණයි කියලා. එතින්දී ඇහැ උත්තර දෙයි. ඉතින් මම නම් දන්නේ. මට නම් කවදාවත් කිසිම ශබ්දයක් පෙනිලා නෑ. දැකලා නෑ මම. කිසිම ওই ශබ්ද කියන දෙයක් කවදාවත් දැකලා නෑ. ඉතින් අපි අනිත් ඉන්ද්‍රයන් වලටත් ගියොත් නාසයෙන් ඇහුවොත් මේ නාසය ඔබ මෙතෙක් කල ජීවත් වුණානේ අත්දැකීම් ලැබුවනේ මේ අවුරුදු ගාණක් අවුරුදු 50ක් 60ක් 30ක් හරි ඉතින් කියන්නේ නාසය මේ මේ මේ ජීවත් වුණු කාලේ ඔබ අඳුනාගත්ත ලෝකේ මොකද්ද මේ ලෝකේ මොනවද තියෙන්නේ එහේ මෙහෙම කියනවා අන මෙහෙම කියනවා නාසය නාසියත් ඒ වගේම අවංකයි. මේ පංච ඉන්ද්‍රියන් හරීම අවංකයි. බොරු කියන්නේ. බොරු කියන්නේ මොකද්ද දන්නේ නැහැ. කවදාවත් බොරුවක් කියලත් නැහැ. තමන් දන්න දේ තමයි කියන්නේ. මේ නාසයේ කියන පිළිතුර අපිට හිතා ගන්න පුළුවන්. සුවඳ, ගඳ සුවඳ පමණයි. ওই ශබ්ද කියන ඒවා මට කවදාවත් දැනෙලා නැහැ. ශබ්ද සුවඳද ගඳද මට තේරෙන්නේ මේ රූප ඒවා ඒවා විසුවඳ මම දන්නේ සුවඳ ගැන විතරයි. ගඳ හෝ සුවඳ පමණයි. මගේ ලෝකයේදී එන්නේ ගඳයි සුවඳයි ඉතින් මේ දිවෙන් ඇහුවත් දෙන්නේ රස පමණයි. ශබ්දනේ. මට කවදා ශබ්දයක් දැනෙලා නැහැ. සුවඳක් දැනෙලත් නැහැ. රූපයක් පෙනෙලත් නැහැ. රස පමණයි. මේ රස ගැන ඇහුවොත් කියන්නේ පැණි රහද, තිත්තද, ඇඹුල්ද, කහටද, කිරි රහද කියයි. ඉතින් සමෙන් ඇහුවොත් ආ ඔබේ ලෝකයේ කුමක්ද? සීතල, උණුසුම, අද බව, දුදු බව, ඔය හතරෙනි කියන්නේ. එයාගේ ලෝකෙ ඉච්චරයි. ලෝකෙ මොනවා ගැන කිව්වත් එක්ක සමට කියන්න පුළුවන් සීතලද කියලා ප්‍රශ්නේද මෘදුද පුරුසිත අනුද පුරුසිත දැන් මේ බලන්න ලෝක පහක් මේ පස් දෙනා අත්දකින්නේ ලෝක පහක් එකම ලෝකයක් නොවේ. මේ පස් දෙන අතර ගැටුමක් නැහැ. මේ අහන්න ගියොත් නොවේ කාරණේ කියන්නේ නාහියෝ. ඉතින් දන්නේ නැහැ. අන දන්නේ නැහැ. ලෝකේ මොකද්ද? ඇහැ දන්නේ දිවේ ලෝකේ කුමක්ද? මේ අතර ගැටුමකුත් නැහැ, ප්‍රශ්නක් නැහැ. අනවබෝධයකුත් නැහැ, අවබෝධයකුත් නැහැ. සාමකාමීව ඉන්න. ප්‍රශ්න තියෙන්නේ අන්න මන ඉන්ද්‍රියේ හයවෙනි ඉන්ද්‍රියට ගිහිල්ලා එයාගෙන් අහුවොත් ඔබේ ඔබ අත්දකින ලෝකේ කුමක්ද? අන්න එතනදි තමයි අචහලන් කියන්නේම පොර. අර ඇහැ දැනගත්ත ලෝකයක් එයාගේ. එයා දැනගත්ත දෙයක්. අන ඒ ලෝකයේත් එයා. අන නැතුව එයාම ඇහුවා වගේ තමයි කියන්නේ. නාසය නැතුව, දිව නැතුව, සම නැතුව දැනගත්තා වගේ ආ කියන. හැබැයි මේ එකක්වත් මනින්ද්‍රියට තනියම දැනගන්න. එයා තනියම දැනගත්ත කිසි දෙයක් මොනවද තියෙන්නේ? අනිත් ඉන්ද්‍රිය පහ පැත්තකට දාලා ඒ වගේ උදව්වක් නැතුව ඍජුවම මනින්ද්‍රිය ගත්ත දැන්ම මොකද්ද? අත්දැකීම කොහොමද? කිසි දෙයක් නෑ හොයලා බලන්න. ඉතින් මේවා සෙවීම තමයි විපස්සනා. මේ විදිහට විමසීම. මේ විමසීම අවශ්‍යයි. එහෙම නැත්නම් අපි ඇත්තටම ලෝකයෙන් ඉගෙනවා ඒ ලෝකය කොහොමද ඒක තියෙනවද වෙනස් වෙනවද සුදු වෙනවද කළු වෙනවද උපදිනවද මැරෙනවද අපි කොහෙද ඒ ලෝකේ කිසි ප්‍රශ්නයක් නැහැ එහෙම ලෝකයක් නැහැ තියෙන්නේ ඔන්න ඔය ලෝක පහ විතරයි. ඒ පහ පහෙන් අඩුම ගානේ දෙකක්වත් එකතු කරලා මනින්ද්‍රිය හදා ගන්නවා තමන්ගේ ලෝකය. මනින්ද්‍රියට ලෝකයක් හදන්න අඩුම ගානේ ඉන්ද්‍රිය දෙකකේවත් දැනුම එකතු කරගන්න. එකක මනින්. එකකින් ලෝකයක් හදාගන්න බෑ. මනින්ද්‍රිය. උදාහරණයක් විදිහට සද්දයක් ඇහෙනකොට ඒක ලෝකයක් හැදින්නේ නැහැ. අන පේන්න ඕනේ. ඒක පේනවා කපුටෙක්. කපුටෙක් කටාරිනවා වහනවා පේනවා. ඇහැට පේනවා. ඒ අතර ඒ කට අරින වහන ගානට කනට මොනවද යන්නේ. දැන් මේ කපුට කියන එකත් වෙනම කාරණයක් කොහොම හරි වුණා. පේන දේ. සහායන. ওই දෙක එකතු කරලා මේ කපුටේ කෑ ගහනවා කියන මේ ලෝකය හදාගන්න. අන්න ලෝකයක් එදෙන්නේ. මනින්ද්‍රිය ලෝකයක් හැම විටම හදාගන්නේ අඩුම ගන්න තව දෙන්නේකවත් සාක්කිය එකතු කරලා. දෙන්නේගේ අත්දැකීම එකතු කරගෙන තමයි එයා ලෝකය හදන්නේ. හැබැයි එයා තමන්ගේම ලෝකයක් හදුවා වගේ. ආකේවත් උදව් නැතුව. ඉතින් මනින්ද්‍රිය තියෙන්නේ ඇහැයින් ඇහැයි කනයි කියපු දේ පමණයි. ඒ දෙන්න මොනවා හරි කිව්වනම් ඇහැ කියන්නේ මගේ ලෝකේ රූප පමණයි කියලා චලනයන් පමණයි. කන කියනවා ශ්‍රවණයන් පමණයි. ඉතින් මේ චලනයන් සහ ශ්‍රවණයන් දෙක එක මොහොතකදී එකතු කරගෙන මනින්ද්‍රිය අන්න සංකල්පයක් හදාගන්න. සංකල්පයක්. සංකාරයක් කියන්නේ ඒක. මේ සංස්කාර කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් කියන කාරණේ. එතන හැම දෙයක්ම සංස්කාරයක් නම් මෙහෙම තමයි සංස්කාරය හැදෙන්නේ. හදාගන්නේ මනින්ද්‍රිය. සංකාරය හදන්නේ මනින්ද්‍රිය. මනස. එහෙම නැතුව මේ පුටුව කියන්නේ සංස්කාරයක් වඩු පාසුන්නේ හදපු කාර්යක කියන්නේ ආ ෆැක්ටරි එකකින් හදපු සංස්කාරයක් එම් කියන්න පුළුවන් නමුත් මේ සංස්කාර කියන වචනේ ඒවට නෙමෙයි පාවිච්චි. මනින්ද්‍රිය විසින් හදාගනු ලැබූ දේවල්. මනින්ද්‍රිය යමක් හදන්න ওই විදිය. ඉතින් දිවයි ඇයි එකතු කරලා අඹ වල රහ මේ පැණි වල රහ කියලා එකක් හදාගන්න. ඒ රහයි අර දැක්ක දේ එකතු කරලා සංකල්පයක් හදනවා. මේ තමයි දීපැණි වල රහ. සුවඳක් එකතු කරන හැත් එකතු කරන සංකල්පයක් මෙහෙම දැන් මනින්ද්‍රිය අදාගත්ත සංකල්ප කොටක් පමණයි තියෙන්නේ. එයාගෙන් මෙයාගෙන් මෙහෙන් මෙහෙන් කේලම් අහලා අදාගත්ත වார்த்தාවක් පමණයි යාට තියෙන්නේ. හැබැයි ආ ජීවත් ඒ ඕපදූප වලින් අදාගත්ත ලෝකයේ ඇති. මනින්ද්‍රයට තියෙන්නේ ඕපාදූප ලෝකය. සැබෑ යථාර්ථවාදී ලෝකයක් නොවේ යථාර්ථවාදී ලෝකයක් තියෙනවා නම් තියෙනවා කියලා කියන්න පුළුවන්නේ ඇහැටයි අනටයි නාසයටයි දිවටයි සමටයි පමණයි මනින්ද්‍රියට නෑ මනින්ද්‍රියට තිබෙන්නේ අහුලාගත්ත ඉනිත් මෙහි කෑලි දෙක තුනක් අහුලාගෙන අතවගත්ත සංකල්පයක් සංකල්පීය ලෝකයක් අපි සංඛාර ලෝකයක් ඒ ලෝකේ ඇත්තක් කියලා හදාගත්ත කෙනා විශ්වාස කරනවා මනින්ද්‍රියට විශ්වාසයි මේ හදාගත්ත දේ ඇත්තක් හදාගත්ත දේ හදාගත්ත විදිහට දියුණු කියේ කියලා අනිද්දේ විශ්වාස කරනවා. තිබිය යුතුයි කියා ආඥාකුත් මනින්ද්‍රිය පනවනවා. ඔබට හැම විටම දෙන්න ඕන මේ විදිහටම තමයි. මෙහෙම කියන්නේ කවුද? මනින්ද්‍රිය. කාටද කියන්නේ? ඇහැට. ඇහැට කියනවා ඔබ දැන් මට තොරතුරක් දුන්නනේ. ඒ තොරතුර තමයි හැමදේම හැම වෙලෙම ඒ අරමුණ ගැන මට දිය යුත්තේ මේ දැන් දීප තොරතුර තමයි. වෙන තොරතුරක් දෙන්න බෑ. දුන්නත් වැරදි. එහෙම කිව්වට ඇහැ මේ මනින්ද්‍රිය කියන විදිහට ඇත්ත බොරු කරලා බොරුව ඇත්ත කරලා සාමාන්‍යයෙන් තොරතුරු ආශා කරන්නේ. එහෙම මාධ්‍යකරණ එක නෙවෙයි ඇහැ අන මේකක්වත් ක්‍රියාත්මක වෙන්නේ. යම් තාක් දුරකට. ඉතින් මනින්ද්‍රියට මේ කාරණේ තේරෙනකොට මේ වෙනස් වෙනස් වෙනස් කාරණා තමයි මේ ඉන්ද්‍රිය පහ දෙන්නේ කියලා. ඊටසේ මනින්ද්‍රිය බලහත්කාරයෙන් බලපෑම් කරලා Tamanට ඕනේ දේ විතරක් එන්නන්න ඕනේ කියලා හැට වාරණයක් ගන්න. මට ඕනේ දේ විතරයි ඔබ පෙන්නන්න. ඉතින් මනින්ද්‍රියට ඒ වාරණය දාන්න පුළුවන්. එහෙම දැම්මම Tamanට ඕනේ දේ තමයි පේන්නේ. තියෙන දේ නොවේ පේන්නේ ඕනේ දේ. තියෙන දේ නොවේ ඇහෙන්නේ Taman අහන්න කැමති දේ. කැමති දේ කියන්නේ මේ සතුට වෙන දේ නොවේ. Taman බලාපොරොත්තු වෙන දේ තමයි ඇහෙන්නේ. දැන් මේ ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නය සමත භාවනාවේදී විසඳෙන. මේ සමත භාවනාවේදී නීවරණ ප්‍රහීන වෙනවා කියනවානේ. විශේෂයෙන් කාමච්ඡන්ද ව්‍යාපාද නීවරණ දෙක. ඒ නීවරණ දෙක තමයි මේ ඉන්ද්‍රිය පහට බලපෑම් කරන්නේ. අනින්ද්‍රිය ඉන්ද්‍රිය පහට බලපෑම් කරන්න දාලා තියෙන මේ උපාය දූතයන් තමා කාමච්ඡන්දේ සහ ව්‍යාපාද මේ දෙකත් මනින්ද්‍රියේම නිර්මාණ දෙකක්. සංකාර දෙකක්. කාමචන්දේ කියන්නේ සංකාරයක්. ව්‍යාපාදයක් සංකාරයක්. මේ සංකාර දෙක මනින්ද්‍රිය හදලා මේ දෙන්නම හදලා ඒ දෙන්න හරහා තමා ඇහින් පේන දේ Taman ළඟට ගන්න. දැන් කාමච්ඡන්දේට තමයි කියන්නේ මනින්ද්‍රිය ඔබ මට කියන්න මොනවද පේන්නේ? මොකද ඇහැ කියන එක ප්‍රශ්නයක්. එයා මොනවද කියන්නේ මනින්දියට ඒක අල්ලන්නේ නැහැ. එයා කාමච්ඡන්දේ හදලා කියනවා ඔබ මට වාර්තා. ඇහැ කියන දේ ඔබ මට ඇවිත් කියන්න. ඒතර එයා ඇවිල්ලා කියනවා. හරි ලස්සනයි. හරි රහයි. දිව අදන් හරි රහයි. ලස්සනයි රහයි මිහිරිය ඔහොම කියනවා. ඉතින් කාමච්ඡන්දේ වෙන දේවල් දන්නේ. වෙන කිසිම දෙයක් එයා දන්නේ නැහැ. මේ කාරණයක් අපි තේරුම් ගන්නට වටිනවා මේ හැම සංකාරයක්ම හරියට සීම. සංකාරවල ලක්ෂණය තමයි පටු බව. පුළුල් දැක්මක් නැහැ කිසිම සංකාරයක්. පටුයි. එක වැඩයි කරන්න පුළුවන්. එක සංකාරයකට එක වැඩයි කරන්න. ඉන්කාමච්ඡන්දේ පුළුවන් ලස්සන මිහිර ප්‍රණීත බව මට සිලිතු බව ගැන කියන්නේ. ඒ ඇවිල්ලා එහෙම පුළුවන් නම් කියමු. ඒවත් ටික කියමු. අර ලස්සන්ට වර්ණනා මේ වර්ණනාව කරන්නේ කාමච්ඡන්ද. දැන් ඇහැ ඇහැ ඇත්තක් කිව්වත් ඒ ඇත්ත මනින්ද්‍රියට දැන් ඇහෙන්නේ නැහැ. එයාට ඒ ඇත්ත නෙමෙයි අහන්න ඕනේ. මේ කාමච්ඡන්දේ අලංකාර කරලා කරන අතිචෝක්තියට තමයි කැමති. අතිචෝක්තියක් තමයි ඇහෙන්නේ. ඉතින් කාමච්ඡන්දේ හදනකොට අනිවාර්යෙන් හැදෙන දේ තමයි ව්‍යාපාද. ව්‍යාපාදේ නිකම්ම හැදෙනවා කාමච්ඡන්දේ හදන්නේ. මේ ව්‍යාපාදය කාමච්ඡන්දේ ආසිය අනිත් පැත්තවල. ඒකම කාසිය. ඉතින් මේ කාසිය වටිනාකම අගේ තියෙන පැත්ත පාවිච්චි කරන්න ගියාම අර අගේ නැති පැත්තත් භාවිතා වෙනවා. වෙන් කරන්න බෑ. හරියට එකම කොලයක පිටු දෙක වගේ දෙපැත්ත. එකක් කියවන්න ගියාම අනිත් එකක් කියනවා. ඉතින් ව්‍යාපාරය කියන සංකාරය ඒ දූතයා ඒජන්ට් ඒජන්ට් හරහා මනින්ද්‍රිය තොරතුරු ගන්නකොට එයා දෙන්නේ වෙනම තොරතුරු ටික. අර කාමච්ඡන්දේ දෙන තොරතුරු නොවේ. එපා වෙන. එපා වෙන. අලකිරෙන. තොරතුරු තමයි දෙන්නේ. අවලස්සනයි. ගඳයි. කැතයි. තිත්තයි. ගොරෝසුයි මෙහෙම ටිකක්. මේ දෙන්න දැන් කාමච්ඡන්දේ දන්නේ කැත. ව්‍යාපාදේ දන්නේ ලස්සන. දැන් බලන්න මේ හැම දෙයකම සීමාවක්. ඇහැ කනේ සීමා වගේම මේ චෛතසිකවල සීමා තිබෙනවා. මනින්ද්‍රිය මේ සීමා ගැන සැලකිල්ලක් නැහැ. මනින්ද්‍රිය හිතන තමන් අසීමිතයි. තමට අසීමිත බලයක් තිබෙනවා අසීමිත ලෝකයක ඉන්න. සීමා ගැන එයා සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මේ කාරණේ තමයි මෝහය කියන්නේ. අවිද්‍යාව. ඉතින් මේ මුලා වෙලා ඉන්නේ. මනින්ද්‍රියේ ඉන්නෙම මුලා වෙලා. ඒ මුලා වුණු මනින්ද්‍රිය තමයි මේ දෙන්නට මේ තමන් අමාරුවේ වැටෙන වැඩේ පවරලා තියෙන්නේ. කාමච්ඡන්දේ නොවේ අමාරු වැටෙන්නේ. ව්‍යාපාදයක් නෙවෙයි. මනින්ද්‍රිය තමයි අමාරු වැටෙන්නේ. මේ දෙන්නගේ විකාරාන්ත කියනවා. ඉතින් දැන් මනින්ද්‍රියට අර ඍතුවම ඇහෙන් කනෙන් තොරතුරු ගන්න පුරුද්දක් නැහැ. මේ දෙන්න හරහා තමයි ගන්න. ඉතින් ඒ ගත්තාම හදා ගන්න ලෝකේ මහා ජනජාල. හරිය නැති ලස්සන දාලා කි. ආමච්ඡන්දේ ඇවිල්ලා නැති ලස්සන අතින් දාලා තමයි කියන්නේ. ව්‍යාපාදයේ තියෙන ලස්සනක් නැති කරලා අවලස්සන කරලා තමයි ව්‍යාපාදයේ තොරතුරු මේ කාමච්ඡන්දේ සහ ව්‍යාපාදේ රෝපදූප වලට යට වුණු මනින්ද්‍රිය සතුටේ දිගට ඉන්නත් බෑ අසතුටේ දිගට ඉන්නත් බෑ දෙකේම දිගටම ඉන්න බෑ මොකද කාමච්ඡන්දේ යමක් කියලා යනකොටම ව්‍යාපාදේ ඇවිල්ලා වෙනම කතාවක් මේ දෙන්නම කියන දේ මනින්ද්‍රියට මනින්ද්‍රියට අමතකයි මේ දෙන්න තමන් හදපු තමන්ම නිර්මාණය කළ සීමා සහිත දැක්මක් තිබෙන පුළුවන් තරම් අතින් ගුරු දාන දෙන්නේ බව ඒක මොහේ කියන්නේ ඒ තමන්ම බොරු කියන්න උගන්නපු දෙන්නගේ බොරු වලට ඒ උගන්නපු කෙනාම රැවටෙනවා ඉතින් මනින්ද්‍රිය මොනතරම් වලකද වැටිලා තියෙන්නේ මොන උගුලකද වැටිලා තියෙන්නේ තමන් මාත උගුලෙනි මනින්ද්‍රිය වැටිලා තියෙන්නේ දැන් මේ සමත භාවනාවේදී මේ දෙන්නව ප්‍රහීන කරන මේ දෙන්නව කියන අයින් කළා ඒ දෙන්න අරහා නෙවෙයි තොරතුරු ගන්න මොනවා කිව්වත් ඒ දෙන්න ඇවිල්ලා කිව්වොත් ගණන් ගන්නේ නෑ ඒ කියන්නේ සමතේ වුණු වෙන්නේ අපි උදාහරණයක් විදියට හිතමු හුස්ම ගැන අවධානයෙන් ඉන්නවා කියලා. හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට අන කියනවා මට ඇහෙනවා සත්‍ය. මට ඇහෙනවා කියලා කියන. කිව්වහම කියපු ගමන්ම අර අර දෙන්න නැස්තිලා ඉන්නවා දුවගෙන ඇවිල්ලා ඇහෙන දේ ගැන විස්තරයක් කරන්න. ආමච්ඡන්දයයි ව්‍යාපාදයයි. ඉතින් ඉස්සෙල්ලා කවුද ආවේ? එයා තමන්ගේ විස්තරේ කියන. ඉතලා කාමච්ඡන්දේ ආවොත් එයා ලස්සනයි. ලස්සනයි හරිම කිරි. සුමීරුයි මේ විස්තරේ කියන. ඉතල ව්‍යාපාදේ ලංකාවේ ඒ පහ කරවල ඒ શબ્දේ පහ කරවල. කාමච්ඡන්දේ ඇවිල්ලා වර්ණනා කරනකොට ඒක නෑ එහෙමත් දිගට ආන්න ඉතිනවා. ව්‍යාපාදේ ඇවිල්ලා පහ කරනකොට ඒ සත්‍යේ නොඅසහින්ට ඕනකමක් වෙන. දෙකම ඕනෑකම් දෙක. මේ දෙන්න ඇවිල්ලා කරන දේ මනින්ද්‍රියට ඕනෑකමක් ඇති. මේක විහිළුවක්. මේක මහා නාඩගමක්. තමන්ම අධ්‍යක්ෂණය කළ තමන්ම නළුවමක් නිලියන් හදලා තමන්ම වේශ නිරූපණය කරලා තිර නාටකත් හදලා උතුම් කරලා කරලා අඟ දක්වන්න ගියාම ඒ අහදපු කෙනා පරදිනවා නාට්‍යයේ. ඒක ඇත්තක් වෙලා යනවා. නාට්‍යයක් බව අමතක වෙලා. විගඩමක් බව අමතක වෙලා. නාටකමක් බව අමතක වෙලා. ඇයි අමතක වෙලා තිබෙන්නේ? මනින්ද්‍රිය මේ සියල්ල කලේ සිහිනුවණින් නොවේ. සිහිනුවණින් නොවේ මනින්ද්‍රිය කිසිම සංකාරයක් ඇති. එයා සිහිනුවණ ප්‍රයෝජනෙට ගත්තේ නැහැ. අසති අමනසිකාය. සති මානසිකාරයෙන් නොවේ. ඒ දෙන්න උදව්වට ගත්තේ නෑ. ඉතින් එසා මතක නෑ. මේ සමන් තමයි අධ්‍යක්ෂ නිෂ්පාදක පිරරජකය. මේක මගේ නාට්‍යයක් මම තමයි නළුවන්නේ කියලා ගත්තා. මම තමයි මේගොල්ලන් ඇඳුවේ. ඉතින් මතක නෑ තමන්ම ඇඳගත්තා. තමන්ම රැවටෙනවා. දැන් භාවනාවේදී මේ දෙන්න ඇවිල්ලා කියනකොට අන්න අපි භාවනාවේදී සති සම්පජන්‍ය තියාගෙන ඉන්නේ ඉහිනුවන. ඒ භාවනා කියන්නේ මේ දෙන්න මොනවා කිව්වත් සතිය තමයි සතිය තමයි ඊළඟට අපිට ඒ පිළිබඳ සමාලෝචනයක් කරන්නේ. සතිය කියනවා සතිය මොකක්ද අපිට කියන්නේ ඔය කාමච්ඡන්ද ඔය සබ්දේ නෙමෙයි කතා කරන්නේ ඔතන පැහිච්ච දේ ගැන නෙමෙයි ඔය කියන්නේ මෙයාගේ විකාරයක් කියන්නේ මෙයා අදින්දාට තමයි ඔය කියන්නේ හොඳයි ලස්සනයි දිගටම අහන්න කියලා නැත්නම් මේක කැතයි කැතයි මහා කරදරයක් එපා කියලා කියන්නේ ව්‍යාපාර එයා කියන කතාව මේ දෙන්නගේ කයිවාරු දෙකක් අමු මේ දෙන්නගේම අහන්නෙත් එපා. දැන් සතිය අන්න මනින්ද්‍රියට උපදේශයක් දෙනවා. ඒ උපදේශය ගන්න. මුලදී ගන්න නැහැ. මේ භාවනා කරනවා කියන්නේ මනින්ද්‍රිය පුහුණු වෙනවා ටික ටික මේ සතියේ උපදේශය ගන්න. එහුම් කන්නේ. ඉතින් කාමච්ඡන්දේ මොනවා කිව්වත් දැන් සිහිය හරහා නැහෙන්නේ. ඒක සිහියට පුළුවන් අර කියන දේවල් පෙරලා අතිද්දාපුව අයින් කරලා ඇහෙන දේ කෙලින්ම මනින්ද්‍රියට අහට සලස්සන. දැනෙන දේ කෙලින්ම මනින්ද්‍රියට දැනෙන්න අරින්න. ඒ ස්වභාවයේ අන්න සමතිය ලැබේ. ලැබුණාට ඒ ප්‍රයෝජන ගන්න නැතුව ඉන්න. සමතෙන් ඔය හැකියාව ওই தත්ත්වයට ආවම මනින්ද්‍රිය ඊළඟට මනින්ද්‍රියෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. දැන් තමයි ඇත්ත ඇහෙනවනේ, ඇත්ත පේනවනේ. හැබැයි ඒ ඇත්ත අහන්න, පේන්න යන්නේ නැතුව අර කාමච්ඡන්ද ව්‍යාපාද දෙන්නගේ ගෝරනාඩු දැන් ඉවරයි. ඒ දෙන්නගේ ගෝරනාඩු ඉවර වෙනකොට අනිත් තුන් හතර දෙනාගේ කලබලත් ඉවර වෙනවා. අනිත් ඔය නීවරණ කියන මේ වගේ කලබලත් ඉවර වෙනවා. මේ දෙන්නයි කලබල ඉවර වෙන්නේ. එතින් හරි සංසු. දැන් සද්දයක් ඇහෙනකොටම කෑ ගහලා බොර නාඩු කරන්නේ නැහැ නේ කවුරුවත්. එනකොටත් නැහැ. මතක් වෙනකොටත් නැහැ. හරි සංසුන්, හරි සාමකාමී, නිහඬයි. ඉතින් මනින්ද්‍රියට මේක හරි සැපක්. මෙහෙම සැපක් වෙන මනින්ද්‍රිය කලින් අත්දැකලා තිබුණේ නැහැ. සැප විදියට මනින්ද්‍රිය අත්දැකලා තිබෙම කාමච්ඡන්දය දෙන ලනුව පමණයි. සැප කියලා. මනින්ද්‍රිය හඳුනාගෙන තිබුණේම කාම ඡන්දේ සැපේ පමණයි. මේ පළවෙනි වතාවට මේ සියලු දෙනාම නිහඬ වුණාම ඒ නිහඬියාව මොනතරම් මිහිරිද සාමකාමීද සාන්තද කියලා මනින්ද්‍රිය දෙන්නේ. ඒ සමාධි සුවය සමාධි සුඛය ඊවරණ නැති. ඉන් එය හිතාගෙන හිටියට වැඩිය මහා සුඛ. ජීවිතේ කවදාවත් මනින්නේ එහෙම සුවයක් අත්දකලා නැහැ. පැණිරහක් කනකොට සුවයයි සංගීතයක් කනකොට සැපයයි හොඳ ස්පර්ශයක් ලැබෙනකොට ඒ සැපයි දැන් ඔයගේ සැප ටිකක් තමයි මනින්නේ සැපයි කියලායි ඉතින් මේ වචනේ මනින්දේ පාවිච්චි කළේ කොහොම පුංචි ලාමක සීනි බෝල වගේ දිය වෙලා යන අත්දැකීම. නමුත් දැන් ඊට වඩා ආවර ගැඹුරු අත්දැකීමක් තමයි මනින්ද්‍රිය ලබන්නේ මේ ගෝරනාඩුකාරයෝ මේ ඕපදූප කියන කේලම් කියන පස් දෙනා නිහඬව තමයි. ඉතින් එතනදී මනින්ද්‍රිය මේක දුම විදියට වැටෙනවා. මේ සුවයට වැටෙනවා. මේ සුවය කියන්නේ ජලාශයක් වගේ නම් ඒ ජලාශයට වැටිලා විදිලා ඉන්නා විදිලා යන්න යනවා. අපෝ වෙන්ටෝනි කියලා හිතන්නේ නැහැ. එපමණම එය සුවදායි අත්දැකීමක් දුක් විඳ මනින්. හැම දෙයක් එක්කම දුක් විඳ මනින්ද්‍රියට මීට වඩා සපක් නැහැ. ඉතින් අන්න එතනදී තමයි මේ මේ ධර්ම ශ්‍රවණයේ තියෙන වටිනාකම. දැන් බුදු සසුනක වටිනාකම තියෙන්නේ එතනයි. මොන වැටෙන්න කලින්ම කියනවා ඔකට වැටෙන්න එපා. මේ ගොඩ ඉඳලා ඒ සුවේ විඳින්න. ගොඩ ඉඳලා ඒ සුවේ විඳින්න පුළුවන්. අර කුඹියේ ඇඹලේ පැණි මොනවා හරි බිඳුවක් තියෙනකොට බිඳුවක් කියන්නේ නැත්නම් එනි හැලියක් ඉතින් ඒකේ අත ළඟට ඇවිල්ලා කුඹුව කුඹියට ඇඹලයක් පුළුවන් නේ. ඉතින් හොඳට ඒක ඇත්තේ ඉඳලා පැනිරහ නිමින්ද. අ හැබැයි ඒක කියලා දෙන්න කෙනෙක් නැහැ පුළුවන් කියලා. එයා හිතනවා මේ ඒ මූඩියේ ඉඳලා ඒ පැණි හැලියේ ගැටේ ඉඳලා විඳින සැපට වඩා විශාල සැපක් මේකට වැටුනහම විඳින්න පුළුවන්. ඉතින් එහෙම මොහොතකට විඳිනවා ඇති. ඒක පොඩේ එකක් නිසා වැටෙන්න කලින් මේ දහම අහලා තියෙන්න දහමේ වටිනාකම එයයි. අහලා තියෙන්න ඕනේ. තේරුම් අරගෙන තියෙන්නත් ඕනේ. අහලා පමණක් නෙවෙයි තේරුම් අරගෙන තියෙන්නත් ඕනේ. ඒත් මෙහෙම සුවයක් තියෙනවා. ඒ සුවය ගොඩ ඉඳගෙන විතර. වැටිලා නෙවෙයි. වැටුනොත් නම් ලේසි නෑ ගොඩේ. ඉතින් ඔය බුදුසසුනක් නැති කාලෙක ඔය ඒ තමා පරම සුඛය කිව්වේ. මේ අර ඒ පැණි හැලියට වැටුනහම ලබන සුවය. කොඩේමක් නැහැ මරණයත් එතනමයි. ඒ මොහොතේම නොවෙන්න පුළුවන්. ඉතින් මැරෙන්නේ සමාධිය. ඒ තමයි සුවය. ආයෙමක් නැහැ. මහා සමාධිය. දැන් මේ කාලේ විපස්සනා කරන්නේ විපස්සනා කරන්නට වැඩි. වැටුණොත් විපස්සනාවක් නෑ. සම්බෙගොට ඉඳගෙන මේගොට ඉඳගෙන තමයි විපස්සනා කරන්නේ. ඉතින් නම් මොකද ඔච්චර මේ භාවනා කලේ සමතේ ඒ කලේ අර නීවරණ පහ මේ පස් දෙනාම අයින් කරලා දාන්න. ඒ පස් දෙනත් එක්ක විපස්සනාවක් කරන්න බෑ. කරන්න දෙන්නේ නෑ වරද්ද. හැම විටම වරද්දනවා. ආපස්සට අදිනවා. ඇස් වහනවා. සැක ඇති කරනවා. අත්දැකීම ලබන්න කලින්ම නිගමනවලට එනවා. ඉතින් ඒ ඒ හේතු නිසා මේ පස් දෙනා ආගෙන් ඈත් වීම වටිනවා. මෙන්න මේ සඳහා පමණයි සමතේ වඩන්නේ. දීවරණ පහ ප්‍රහීන කරන්නට පමණයි. ඒ ප්‍රහීන කරාම මේ අතුරු පහයක් විදිහට අනේ ඇලියාවක් නිහන් විශ්වස්තතාවේ සුවය අත්දකින්න ලැබෙනවා. ඒ අතුරුපය පමණයි. ඒ සුවය සඳහා නොවේ. මෙන්න පාරවල් දෙක. දැන් අහනවානේ සමතේ විපස්සනාවට හැරෙන්නේ කොහොමද කියලා. දැන් මුලදිම මේ පාරවල් දෙක තියෙනවා. මුලදිම වාක්‍යහාට ගිහින හන්දියකින් වමට හැරෙනවා දකුණට හැරෙනවා නොවේ. පටන් ගන්නෙම මේ ඉලක්කයත් එක්ක. මොන ඉලක්කයේද? මේ වඩන්නේ දීවරණ පහ ප්‍රහීන කිරීම සඳහා පමණයි. ඒ ප්‍රහීන වුණාට පස්සේ ඒ පිරිසුදු දැක්මක් මනින්ද්‍රියට ඇති වෙනවා. මනින්ද්‍රිය පිරිසුදු වෙනවා. ඒ පිරිසුදු වුණු මනින්ද්‍රියෙන් අන්න පාවිච්චි කරලා තමන් අදාගන්න සංඛාර පිළිබඳ ඇත්ත තමන්ම තේරුම් එපමණයි. ඉතින් මේ ගමන මේ විදිහට හිතන්න පුළුවන් නම් මේ විදිහට සිටියමක් ඇඳගන්න පුළුවන් නම් කලින්ම ගමන යනකොට ඇති වෙන අතුරු ප්‍රශ්න බොහෝමයකින් යෝගියාට ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ වගේම ඔය ප්‍රප්‍රාස වචන වල පට ලැබිලා තර්ක කර කර වාද කර කර දර්ශන හදාහද දික්ටි වලට ගිහිල්ලා දික්ටි ජාලයක් විපස්සනා කරනවා කියලා දික්ටි ජාලයේ පට ලැබීමෙනුත් බේරෙන්න පුළුවන්. මේක සරලයි. ප්‍රශ්නයක් සරලයි. ප්‍රශ්නේ හදාගන්න හැටි සරලයි. ඒ නිසා විඳින දුක සරල නෑ. නමුත් ප්‍රශ්නය හැදෙන හැටි පේනවනේ. කවුද හදාගන්නේ? ඇයි හදාගන්නේ? කොහොමද හදාගන්නේ? මේ ප්‍රශ්නය තේරුම් ගන්නේ කොහොමද? ඒ සඳහා කුමක්ද කළ යුත්තේ? ඒ කරනවද? මෙන්න මේ අනම්මනන් ටික අයින් කළා දැන් එහෙම ඕනේ නැති කාරණා විපස්සනාව පරිසරලයි ප්‍රශ්නේ තියෙන්නේ මනින්ද්‍රියේ සංකාරවලෙන් තමන් හදාගන්න සිතිවිලි වල මේ හැම දෙයක්ම මනින්ද්‍රියට සිතිවිල්ලක් පමණයි. හැබැයි සිතිවිල්ලක් පමණක් බව මනින්ද්‍රිය දන්නේ එයා හිතනවා. එයා කෙලින්ම අත්දැකීමක් ලැබුවා කියලා හැ නැතුව කන නැතුව මේ බාහිර ලෝකයක් තිබෙනවා කියලා එයා හිතනවා. එයා හිතන එකක් පමණයි. හැබැයි මේ ලෝකයක් තියෙනවා කියන්නේ යාට තියෙන සාක්ෂි තමයි ඈ කන මේ පහ කියන දේවල්. ඒ පිට යාට සාක්ෂියක් නැහැ. ඉතින් ඒ සාක්ෂිය දෙකක් අරගෙන තොරතුරු දෙකක් තත්ත්වය දෙකක් අරගෙන එයා ඉතුරු ටික අතින් දාලා ලෝකයක් හදනවා. එයාට ඇහුනේ පෙවුනේ ටිකයි. හැබැයි අතින් දැම්මේ එතෙන් දාපු ප්‍රමාණය වැඩියි. ප්‍රශ්නේ තියෙන්නේ පැහැවුණු පෙනුම් ටිකේ නොවේ අතිදා. ඒව තමයි ප්‍රශ්න වෙන්නේ පස්සේ. මෙතනදී ඒ අතිදානේවා අත්හරින. අත්හරිනවා කියන වචනේ එන්නේ අතින් දානවා දාන නිසා. අතින් දාන ටිකයි අත්හරින. ඊනේව නෙවෙයි. එතරම් තියෙන ටික අත්හරින්න බෑ. එනේව පේනේවා. හැබැයි ඒක නම් අතින් දානවනේ මනින්ද්‍රිය අනේ අතින් දානට ඒවා නොදායි මොයවත් දෙල්ල ගන්න. කලින් අතින් දාපුවා තියෙනවනම් ඒවා උඩගෙන තමන් අතින් දැම්ම කියලා අයින් කර. අතීතේ වර්තමාන වශයෙන් අතින් නොදායි. ඒ අතින් දාපු දේවල් අතින් දාපු දේවල් බව තේරෙනකොට ඒ අතින් දාපුවට තමයි අපි රැවටුනේ කියන එක තේරෙනකොට අන්න ඒ රැවටීම නිසා තමන් විඳ විඳිනව නම් යමක් ඒ විඳීම එතනින් ඉවර වෙලා යනවා. මේ මොහොතේ යමක් අතින් නොදා ඉන්නවනම් ඒ අතින් නොදෑම නිසා එකතු නොකිරීම නිසා සංකාර එකතු නොකිරීම නිසා අලුතෙන් විදිත යමක් හදාගන්නේ අතීත වශයෙන් විඳින්න හදාගත්ත දේවල් තේරුම් අරගෙන ඒ තමන් කළ ආයෝජන අස්කර ගන්න ඒවා විද්‍රෝ කරන වර්තමාන වශයෙන් ආයෝජනයක් කරන්නේ විපස්සනාම කියන්නේ වර්තමාන වශයෙන් ආයෝජනයක් කරන්නේ අතීතයේ කළ ආයෝජන අඳුනගෙන ඒවා අස්කර ගන්න. ඉතින් එතකොට අනාගත වශයෙන් විදිහට යමක් ඉදිරි වෙන්නේ. ඒ තමයි විපස්සනාවේ කාර්ය බහරය. ඉතින් මේ සංසාරය කියන්නේ මේ විකාරයට විකාරය කියන්නේ මනින්ද්‍රිය නටන නාඩගමට තමයි සංසාරය වෙන සංසාරයක් නෑ. ඒ නාඩගමක් බව මනින්ද්‍රිය තේරිලා ඉතින් අයින් වෙනකොට මේ සංසාරේ ඉවරයි. ඒ ආයුධ ටික ඔක්කොම ඇදලා ගත්තාම අන්තිම නදා ඉන්නකොට ඉන්හිහාට ආය නාඩගමක් නැහැ. සංසාර නාඩගමේ අවසාන රංගනේ තමයි විපස්සනා විදිරියේ රංග දැක්වෙන්නේ. මේ අවබෝධයෙන් මේ අවබෝධය වන විපස්සනාවට වචන නොවේ, ඇස් නොවේ මේ යාන්ත්‍රණය, මනින්ද්‍රියේ යාන්ත්‍රණය, මනින්ද්‍රිය වැඩ කරන හැටි ගැන අපිට පෙර දැනුමක් ඕනේ විපස්සනා සඳහා. එහෙම නැත්නම් මේ හැම දෙයක්ම අපි ඇත්තයි කියලා ගන්න. මේ අවබෝධය එක්ක අපි බලමු මොනතරම් දුරට මේ කිව් කාරණා අත්දැකීමෙන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් කියලා. මතක් වීම වලට අවධානය යොමු කරන්න එනම් සිතිවිලි වලට මොනතරම් කාරණා පිළිබඳ මතක් වෙනවද? ඉතිනවද? සිතිවිලි පහළ වෙනවද? පුද්ගලයන් ගැන, දේවල් ගැන, ආන ගැන, සිදුවීම් ගැන කෙනෙකු ගැන හිතෙන විට බලන්නේ සිතීම ඇතුලේ ඒක නැත්නම් ඉන්නවද අපි තීරණයකට එනවා අවල් කෙනා ඒ කෙනා ඒ සිතිවිල්ල ඒ දේ තිබෙනවද ඒ තැන ඒ සිදුවීම වෙනවද සිතවිල්ලක් නෙමෙයි. පුද්ගලයෙකු ඉන්නවද? දෙයක් තිබෙනවද? ස්ථානයක් අවම වශයෙන් සිදුවීමක්වත් වෙනවද? සිටිවිල්ලක් ඇති වෙයි.

එසේ සොයා බලන විට සොයා බලන විට එනෙනවා සිතීමක් මිස දෙයක් නැති බව සිතීමක් මිස කෙනෙකු නැති බව සිතීමක් මිස තැනක් නැති බව ආ සිටීමක් මිස සිදුවීමක් නොවන බව නොවන බව සිටීමක් මිස ඉන්හා දෙයක් නෑ ඉස් සිටීමක් සිදෙනවා නමුත් ඉස් මේ විපස්සනාව දිගින් දිගටම කිරීම තුළ යම් මේ සිටීම ගැන මසා බැලීම හැම සිටිවිල්ලක් ගැනද විමසිල්ලෙන් බලන විට මනින්දයටම වැටහෙනවා අමංගේ නිර්මාණය උස්සප්පව කුහුදයක් අරයක් නේ සිය අවබෝධ වනතුරු දැනුමක් ලෙස නොවේ අධ්‍යක්ෂයක් ලෙස අවබෝධ වනතුරු කිසිම සිතිවිල්ලකට සිතිවිල්ල නිර්මාණය කළ මනස නොරැවටෙන සුළු තමන්ගේම උගලයි තමන්ම අකුණවනතුරු තමන් කැප්පු වලේ තමන්ම වැටීම නවතිනතුරු මේ විපස්සනාව කළ යුතුයි එය නොකඩවා කරනවා කියන අධිකණින් අපි අදට මේ විදස්නට නිදස්නා නිලම්බ භාවනා මධ්‍යස්ථානයේ මේ කල්යාණ මිත්‍ර හැම දිනාගේම සහයෝගයෙන් කැප කිරීමෙන් මේ කල්යාණ මිත්‍රයන්ට පිළින කළ මේ ධර්ම දානේ සමුගනිමු හැමතෙම සිතා ශාන්තිය දැන සිල්ලක් වේවා